සමදා බුදු හිමි සරණ යමි নমස්කාර වේවා ධම්රවණට සමදා සදකම් සරණ යමි নমස්කාර බුද්ධ දේශනාවක් අහමු බුදුරජාණන් වහන්සේ අපි වගේ පොත් බලාගෙන බණ කිව්වේ නැහැ. අපි දන්නවා උන්වහන්සේ ඒ කාලේ ගෙදර ඉන්න කාලේ මාලිගාවේ ඒ කාලේ ඉස්කෝලේ ගියා. නේද? ටියුටර්ස් ලැබිලා ඉගෙනුවා. අවබෝධ කළේ ඒවද? ඈ කවුරුත් දන්නේ නැති එකක්. ඊට පස්සේ උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරියා. නේද? නැසිරවුන්ට ජීවිතයක් පටන් ගත්තා. එතකොට උන්වහන්සේ ඉන්දියාවේ උන්වහන්සේ තාපසෙක් වුණාද ශ්‍රමණෙක් වුණාද? නෑ. තාපසයා කියන්නේ කොණ්ඩි වාපු එක්කෙනා. උන්වහන්සේ කොණ්ඩි කැපුවා. උන්වහන්සේ තාපසයා මේ කුටිහම පුරවනවා. උන්වහන්සේ පෙරේවි මොනවද? සිවුර. උන්වහන්සේ ශ්‍රමණෙක්. තාපසයාගේ ශ්‍රමණයාගේ වෙනස මොකක්ද? තාපසයා හැමතිස්සෙම ෆලෝ කළේ වේදය. දනෝනේ කාලේ වේදේ බ්‍රාහමණ මිනිසුන්ගේ ශ්‍රමණයා අලුත් එකක් හෙව්වා. එතකොට උන්වහන්සේට මුණ ගැහුණා ගුරුරු දෙන්නේ. කවුද? ආලාර කාලාම බුද්ධකරාම පුත්ත. මේ දෙන්න ගාව මේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේ ප්‍රැක්ටිස් කළේ නැද්ද? ප්‍රැක්ටිස් කළා. අන්තිමට මොකද්ද? තේරුම් ගත්තේ. මං හොයන දේ මෙතන නෑ. සාමාන්‍යයෙන් ඒක ලේසියෙන් කෙනෙකුට අල්ලන්න බෑ. ඒ කියන්නේ උද්දකරාම පුත්ත ආලාර කාලාම දෙන්න කියා දීපු දේවල් මෙඩිටේෂන් තමයි. ඒකත් ජහනස් වලට දිනු කරලා තිබුණා. නමුත් උන්වහන්සේ මේක අතෑරියේ මොකද? නෑ. උන්වහන්සේ දැක්කා ඒකත් නැති වෙලා යනවා. දැන් ඇහුවා ගිහිල්ලා මේකෙන් මොකද වෙන්නේ මගේ දැන් ඒ සම්පූර්ණම ඒ කෝස් එක ෆලෝ කරලා ඉවර වුණාට පස්සේ අෂ්ට සමාපatti ලැබුවානේ. ඊට පස්සේ ඇහුවා දැන් මේකෙන් මොකද්ද වෙන්නේ? ඒක මේකෙන් උපදිනවා කිව්වා ආයෙත්. ඊට පස්සේ උන්වහන්සේට තේරුණා කොහේ හරි ඉපදුනොත් ආයෙත් ලැබෙනවා මැරෙන්න වෙනවා. උන්වහන්සේගේ මැරෙන්නේ නැති ජීවිතයක්. ඉපදෙන්නේ නැති ජීවිතයක්. එතකොට ඒ හොයපු එක ලෝකෙ කාටවත් දෙන්න බෑ. කවුරුත් දන්නේ නැහැ. සමහර විට උන්වහන්සේ හොයන දේ ඒ කාලේ මිනිස්සු කියන්නේ පිස්සු. කියන්නේ මිනිස්සු. සාදුරු කියන්නේ මේක තමයි මෙච්චරයි තියෙන්නේ. මේක තමයි අල්ටිමේට් ගෝල් එක. මේ අස්ත සමාපatti වලට යන එක. ඉතින් මේ මෙයා මේ හොයනවා ඉපදෙන්නේ නැති මැරෙන්නේ නැති එකක්. සමහර විට ඒ කාලේ කියන්නේ නැති මිනිස්සුනේ. නමුත් මේ එක එක්කෙනා කිව්වට රිසර්ච් කරන එක්කෙනා නවත්තන්නේ සයන්ටිස්ට්ලත් එහෙමනේ. කවුරු මොනවා කිව්වත් ඒගොල්ලෝ කරන එක කරගෙන යනවා. මේ වගේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගන්නවා මොකක් හරි තියෙනවා there is something to be found ඒක ඒක හොය හොය හිටියා දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ ඊට පස්සේ හිතුව දැන් මේකට කරන්න තියෙන්නේ දැන් බැලුවා හරියන්නේ නැහැ මේක. මම තමන් හොයාගන්න ඕන කියලා හිතුවා. ඊට පස්සේ මොකද කළේ? දැන් අර කාතේ ඇරියා. අර ආලාර කාලා මාතේ ඇරියා. උද්දකරාම පුත්‍රගේ ඒ ප්‍රැක්ටිස් කිරිල්ල ඔක්කොම අතේ ඇරියා. ඊට පස්සේ මොකද කළේ? තනියම මොකද කළේ? තනියම කල්පනා කළා මේ මේක අවබෝධ කරන්න දුක් දුන්නොත් හොඳයිද? ශරීරේට ඔව් දුක් දුන්නොත් හොඳයිද? දැන් අපි හිතාගෙන ඉන්නේ දුක් විඳින්න ඕනේ කියලා දුක අවබෝධ කරන්න. සමහරු මට කියනවා මේ රටවල මිනිස්සු තේරෙන්නේ නැහැ දුක. දුකක් නැහැ කියලා මිනිස්සුන්ට. ඒකේ තේරුම මොකක්ද? අපි දුක දන්නේ නැහැ. එතකොට මේ දුක් දුක් විඳා. ඒකට මොකද්ද කියන්නේ? ඔව්. ඒකට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? self mortification නේද? එතකොට දුක් දුන්නා. දුක් දීලා දීලා දීලා බැලුවා ශරීරයට දුක් දීලා හිත දියුණු වෙනවද කියලා. නුවණ දියුණු වෙනවද කියලා දියුණු වුණාද නෑ ඊට පස්සේ මොකද කළේ ඒක අත්හැරියා ඔබ හිතන්නේ කරපෙඩි හරිද ඒ දුක් දීපු එක නෑ මේකේ මම විශේෂයක් කියන්නේ කියන්නේ හැම එකක්ම එක්ස්පීරියන්ස් එකක් වුණාසිට අපි කරන්නේ පොතින් බලලා අතාරිනවා. අපි පොතක් කියවලා කියනවා මේක කරන්න එපා. ඒක අතාරිය අපි. උන්වහන්සේ හැම එකක්ම ප්‍රැක්ටිස් කළා ඒකේ අල්ටිමේට් රිසල්ට් එක මොකක්ද කියලා බලලා අත්හැරියා. ඒක විශේෂ පුද්ගලයෙකුට කරන්න පුළුවන් එකක්. සාමාන්‍ය මිනිසුන්ට බෑ. ඊට පස්සේ උන්වහන්සේ හිතුවා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා අතෑරියා. අතාරින වෙලා වෙනකොට උන්වහන්සේ හිටියේ ජීවත් වෙන්න උන්වහන්සේට තිබුණේ එකයි. මරණයට තිබුණා 999ක්. එතකොට උන්වහන්සේ ගාවට කෙනෙක් ආවා. කවුද ආවේ? අහලා නැහැ නේ. මාර්යා මාරය ඇවිල්ලා කිව්වා දැන්වත් ඌ ප්‍රාතාරින්න කිව්වා. දැන්වත් නවත්තන්න කිව්වා ඔය ස්ට්‍රගල් එක. දැන්වත් නවත්තන්න ඕක. මාරය කියනවා ඔබට ජීවත් වෙන්න තියෙන එකයි. ඔබට මැරෙන්න තියෙනවා 99ක්. දැන් අතාරින්න කිව්වා. හොඳ උත්තරයක් දුන්නා. මාරයට කියනවා මාරයා මගේ මේ වීරිය මගේ මේ වීරිය mental effort එක කොච්චර බලවත්ද කියන්නේ මායාට කියන මායා බලාපන් අර ගඟ එතන තිබිච්ච ගඟ මොකද්ද නෑ නිරංජරා නිරංජරා ගඟ බලන්න කිව්වා මායාට කියනවා මායා මේ හුළඟට පුළුවන් නම් මේ වීරිය අරගෙන යන්න ගඟට. මේ වතුර ඔක්කොම වේලෙනවා කියලා. එච්චර වීරියක් මට තියෙනවා. මාරයා මාරයා කියන ඔයා පින් කරන්න. ඔයා හොඳට ඔක අතහැරලා ඔයා පින් කරන්න කිව්වා. ඔයා යන්න එපා මේ සසරෙන් මිදෙන්න. යන්න ඔක ඔක නවත්තන්න කිව්වා. දැන් අපිට මිනිස්සු කියනවා වගේ ඒ කාලේ කියනවා. එතකොට කි බුදුරජාණන් වහන්සේ කියන මාරයට මාරයා මට කෙලිස් සහිතව ඉන්න ඕනේ නැහැ කියනවා. මම කැමතියි කියන මේක උත්සාහ කළා මැරෙන්න. දැන් බලන්න පින්වත්නි උන්වහන්සේගේ උත්සාහය උන්වහන්සේගේ උත්සාහය මේ ජීවිතේ සාර්ථක වුණා ලෝකේ වාසනාවට. මේ වගේ සංසාරේ උත්සාහ කළා කොච්චර අසාර්ථක වෙන්නේ නැද්ද? නේ? ඒක ජීවිතයක නෙමෙයි මේ ඔක්කොම එකට ආවේ. එතකොට අපේ වාසනාවට උන්වහන්සේ මාර්යා කිව්වත් ඇහුවේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ හොයාගත්ත මාර්ගයක්. මොකක්ද මේ මාර්ගය? මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මොකක්ද මේ? දැන් මිනිස්සුන්ගෙන් අහනවා අපි. දැන් කොහොමද අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉන්නවා කියන්නේ? ඒ කියන්නේ නෑ මිනිස්සු කියන්නේ ඒක නෙමෙයි. නෑ අපි ඔහේ ඉන්නවා කියනවා. අපිට සපකුත් නෑ කියන ලොකු ඒ වැරදි එකක්. මෙතන මත්නිම ප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ලෝකෙ වෙන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ. උන්වහන්සේ හොයාගත්තා. හොයාගෙන උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න ඕනේ කෙනෙක්. කාර්යස්ථාංගික මාර්ගයට උපමාවක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ හිටියා අයෝධ්‍යා කියලා අහලා තින්ද අයෝධ්‍යා. අයෝධ්‍යා කියන්නේ ගඟක් අයිනේ. හරි දැන් පසුගිය දවස්වල මතකද ඔබට ඉන්දියාවේ ගියා මේ මුස්ලිම් Hindu මේ ලොකු රණ්ඩුවක් ගියා අයෝධ්‍යාවේ අර මුස්ලිම් අයගේ මස්ජිද් එකක් හදලා ඒකට. ඒක Hindu අයට අයිති ඒක රාම් ජන්මභූමි කියලා. ඊට පස්සේ ආකියොලොජිකල් සේව් ඔෆ් ඉන්ඩියා එකට බාර දුන්නා ඉන්දියන් කෝට් එක මේක එක්ස්කැවේට් කරලා බලන්න කියලා. බැලුවාම බෞද්ධ ස්ථානයක් එහෙම බැලුවා. ඊරෝස් කතා කළේ නෑ. එතන තමයි බුදුරජාණන් වහන්සේ නැවතිලා හිටපතන. එතනට පේනවා මේ ගංගානම් ගඟ. වැස්ස කාලෙට මේ ගඟ වේගෙන් පල්ලෙහාට ගලනවා. දැන් ලංකාවේ ගංගාවල් පහළට වේගින් ගලනවා හොයන්න බෑනේ පේන්නේ නැහැ එච්චර. මම හිටියේ හිමාලේ හරි පුදුමයි. හරිම ස්පීඩ් වතුර පාර. එතකොට සම්පූර්ණ මට ඒ සිද්ධි මතක් වුණා. ඒ කියන්නේ මේ දේශනාව. මේ දේශනාවේ තියෙනවා ලুকু කොටන් වතුරේ මෙහෙම යනවා. මම දැක්කා ඒක එහෙම. ලুকু කොටන් වීගෙන් යනවා වතුරේ. ඉතින් එදා මේ වැස්ස දවසේ වික්ෂුන් වහන්සේ ලොකුටම කතා කළා මෙහෙන් මෙහෙන් මෙහෙන් කියලා. ආම් බලන්න කිව්ව ගඟ. වේගින් යන පල්ලෙහාට. පේනවද කියලා කොටන්. පේනවා කිව්වා. භික්ෂු බුදුජානක වහන්සේ දේශනා කළා ඔබ කොටන් වගේ කිව්වා. ගඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ කිව්වා. ගඟ කොහෙද මේ වේගෙන් යන්නේ? පහළට යන්නේ කොහාටද? මුහුදට. මුහුද නිවන වගේ කිව්වා. මේ කොටේ හරියට ගියොත් කෙලින් මුහුදට යනවා. ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වා. ඉතින් ඒ ආර්ය ශ්‍රාගික මාර්ගය දැන් අපි හැමතිස්සෙම කරේ ආර්ය ශ්‍රාගික මාර්ගය ගැන හිතපේක නෙමෙයිනේ අපි ගලේ නිවන පැතුවන්නේ නිවන පැතුවිත් අපිට නෙමෙයිනේ කාටද මරුණට පස්සේ මරිච්ච එක්කනට බෝඩ් එකක් ගහනවා අසෝලාට නිවන් සප ලැබේවා කියලා. හම්බ වෙයිද? කවදාවත් නැහැ. එතකොට උන්වහන්සේගේ ආර්ය ශ්‍රාගික මාර්ගයේ හොයාගෙන ඒ ආර්ය ශ්‍රාගික මාර්ගයේ අවබෝධ කරලා සම්බුද්ධත්වයට පත් වුණාම බුදු කෙනෙකුට විතරක් ලැබෙන විශේෂ ඥානයක් ලැබුණා. ඒකට කියනවා දැන් ඉතිවිසෝ භගවා අරහං කියලා කියනවනේ. ඒ ඔක්කොම බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් අයිති දේවල් තමයි ගොඩාක් තියෙන්නේ එතන. ඒක තියෙනවා එකක් ලෝකවිදු. ඒ ලෝකවිදු කියන ගුණයේ ඉස්මතු වෙන දේශනාවක් දැම්මම ඔබට කියා දෙන්න යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ අර middle length discourses. දීඝ නිකාය කියන්නේ long discourses. දැන් මේ මජ්ක්‍ධිම නිකාය මේක තියෙන මධ්‍යම ප්‍රමාණයේ දේශනා. මේ දේශනාවේ නම බාල පණ්ඩිත සූත්‍රය. මොකක්ද මේකේ නම? බාලයා පණ්ඩිතයා කියන දෙන්නාගේ ඉර නම. ගැන මේක විස්තර වෙන්නේ. බාලයා කියන්නේ ඈ බාල කියන්නේ නෝනාඩු කියන එකට වඩා වෙනස් වචනයක්. බාල කියන්නේ අසත්පුරුෂ. නෝනාඩු කියන එකට ඒ අර්ථය ඉන්නේ නැහැ. දැන් අපි නෝනාඩු කියන්නේ අපිට අපි නෝනාඩු කියුවේ ඒකේ තේරුම නිකම් යාට යා හොඳයි කෙනෙක් හැබැයි කිව්වට තේරෙන්නේ නැහැ. ඒ වගේ එකක් නේ. මේ බාල කියන්නේ අසත්පුරුෂ. අසත්පුරුෂ කියන්නේ අසත්පුරුෂ කියන්නේ මේ අධාර්මික හොඳ නරකමකුත් තේරුම් ගන්නේ නැති අහුම්කම් දෙන්නේ නැති පුද්ගලයා. පඬිත කියන්නේ සත්පුරුෂ. දැන් අපි අපිට වමනා බාලයෙක් වෙන්නද පඬිතෙක් වෙන්නද? පඬිතෙක් වෙන්න. අපිට තියෙනවා නම් බාලයෙකුගේ ලක්ෂණ අපි ඒව නැති කරගන්න ඕනේ. අපිට නැත්තම් පඬිතෙකුගේ ලක්ෂණ අපි ඒව ඇති කරගන්න ඕනේ. එහෙම නැත්තම් බාලයන්ට වෙනදී පඬිතෙන්ට වෙනදී අපි මේකෙන් ඉගෙන ගත්තාම තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බාලයාට බාලයා කියලා අපි කාටද? අසත්පුරුෂයාට ලක්ෂණ තුනක් තියෙනවා. අසත්පුරුෂයාට ලක්ෂණ කීයක් තියෙනවද? මොකද්ද? හිතුවොත් හිතන්නේ දුෂ්ට දෙයක්මයි. අසත්පුරුෂ කෙනා හිතුවොත් හිතන්නේ දුෂ්ට දෙයක්මයි. කිව්වොත් කියන්නේ දුෂ්ට දෙයක්මයි. කෙරුවොත් කරන්නේ දුෂ්ට දෙයක්මයි. එහෙමයි නැද්ද? ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුෂ්ට දෙයක් හිතන්නේ නැත්තම් දුෂ්ට දේවල් කතා කරන්නේ නැත්තම් දුෂ්ට දේවල් කියන්නේ නැත්තම් ලෝකේ සත්පුරුෂය කොහොමද කියලා නම් මෙයා හොයාගන්නේ. මෙයා බාලයෙක් කියලා. හොයාගන්න බෑ නැත්තම්. හොයාගන්නේ යා දුෂ්ට දේවල් කල්පනා කර කර ඉන්නවා. දුෂ්ට දියක් තමයි කට ඇරියොත් එක්ක මොනවා හරි අවුලක්, ගින්නක්, බෝම්බයක් තමයි කට ඇරියොත්. එතකොට කෙරුවොත් වැඩක් ඔක්කොම නිකන් විනාශ වෙලා යන එකක් කරන්නේ. එතකොට එයා එහෙම කරන්නේ නැත්තම් කොහොමද කියලා මෙයා හොයාගන්නේ. කියන මහණෙනි ඒ නිසා බුද්ධිමත් අය සත්පුරුෂයා නුවණැත්ත මෙයා අසත්පුරුෂයෙක් කියලා හොයා ගන්නවා. මට හිතෙන්නේ මේ ලෝකේ අසත්පුරුෂයන් වැඩි කියලා. සත්පුරුෂයා අඩු මේක තියෙනවා මම මේ පරිවර්තනයක් මේ කරන්නේ මන්නේ මේක තියෙනවා තස්මානම් පඬිතා ඥානන්ති එතකොට එයාව ඒ කටයුතු නිසා පඬිතයා දැනගන්නවා බාලෝයම් බවං අසත්පුරිසෝ අන්න දැක්කනේ මේ පුද්ගලයා අසත්පුරුෂයෙක් කියලා දැනගන්නවා අසත්පුරුෂයාගේ ප්‍රධාන ලක්ෂණය මොකක්ද පින්වත්නි කෙලෙහි ගුණ නැහැ. අසත්පුරුෂයාගේ ප්‍රධාන ලක්ෂණය කෙලෙහි ගුණ නැහැ. මේකේ තියෙනවා මේ අසත්පුරුෂයා දැන් එතකොට මේකේ අපි ඉගෙන ගත්ත අසත්පුරුෂයාට ලක්ෂණ කීයක් තියෙනවද? මොනවද තුන? හිතුවත් හිතන්නේ දුෂ්ට දෙයක්. කතා කළොත් දුෂ්ට දෙයක්. කෙරුවොත් දුෂ්ට දෙයක්. එයා ඒ ඒක නිසා එයා අඳුනගන්නේ මෙයා සත්පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අසත්පුරුෂයා ලෝකෙට පෙන්වෙන්නේ නැති වුණාට හිතින් දුක් විඳිනවා කරුණු තුනකින්. කීයකින්ද? ඒ මෙහෙමයි මිනිස්සු කියනවා අසත්පුරුෂයා ගැන කියන මේක සතුන් මරණ. අසත්පුරුෂයා සතුන් මරණ කෙනෙක් කියනවා. හොරකම් කරනවා කියනවා. වැරදි කාම සේවනය දෙනවා. බොරු කියනවා. බිබීනවා. දුස්තයි කියනවා. කයින් වචනෙන් මනසින් පව කරනවා කියනවා. කියනකොට අසත්පුරුෂයා විස්තර කරනකොට මෙහෙමයි මෙහෙමයි කියලා අසත්පුරුෂ වැඩ කර කර ඉන්න අසත්පුරුෂයාටම කාවද මතක් වෙන්නේ තමන්ව මතක් වෙන්නේ මාත්මී ගුඩේනි ඒක තමයි කියන්නේ යා එතකොට ඒක ඇති වෙනකොට එයාට ඇතින් සතුටක්ද නෑ ඒක යන්නේ පළවෙනි මානසික දුක දෙවෙනි එක මේ ලෝකේ තියෙනවා මේ ආණ්ඩු නියම කළ පනිෂ්මන්ට් එක එක වැරදි වලට දඬුවම් දෙනවා දැන් මේ දඬුවම් මෙයා නෑ මෙයාත් මේ වැරදි කර කර ඉන්නවා. ඒතකොට මෙයාට පේනවා මේ දඬුවම් මිනිසුන්ගේ. පේනකට මෙයා හිතනවා මාව අහුනොත් මේ දේ මටත් වෙයි. කියලා මානසිකව දුකක් දුකක් විඳිනවා ලෝකෙට පෙන්වන්නේ තුන දැන් ඉර බැහැගෙන යනකොට අපි කියමු මේ කන්දක් තියෙනවා කියලා. දැන් ඉර මේ පැත්තෙන් බැහැගෙන යනකොට අර කන්දේ හෙවණැල්ල පොළොවට වැටෙනවා නේද? එතකොට මේ පොළොව අර කන්දේ අනිත් පැත්ත සම්පූර්ණයෙන් වැහිලා තියෙනවා කන්දේ හෙවණැල්ලෙන්. මේ වගේ අසත්පුරුෂයා තනියම කල්පනා කරන වෙලාවට ඇඳේ හාන්සි වෙලා හරි කොහේ හරි ගිහිල්ලා හරි එයාට මතක් වෙන්නේ ආ කරපු අසත්පුරුෂ දේවල්. ඒවා තමයි යට මතක් වෙන්නේ. ඒක තමයි යා තුන්වෙනි ඒ මතක් වෙන සතුටක් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට මහණෙනි අසත්පුරුෂයා කරුණු තුනකින් දුෂ්චරිතය දෙනවා කියනවා. දුෂ්චරිතය දෙනවා කියන්නේ වරදි විදියට ජීවත් වෙනවා. තැන් තුනකින් සිතින් කයින් වචන ඊට පස්සේ ගිහිල්ලා උපදිනවා නිරේ එතකොට මේ ලෝක ජීවත් වෙන බොහෝ දිනෙක අපිට තේරෙන්නේ නැතුණාට මරණින්මත් කොහෙද යන්නේ නිරේ යන්නේ බොහෝ දෙනෙක් ඉන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඉපදුනේ දැන් අපි ඉපදුනේ මව් කුසකනේ මේ ඉපදුම මේ ඉපදීමට මොකක්ද අපි කියන්නේ නෑ මේ ඉපදීමට ජලාබුජ මව් කුසී පුතට කියන්නේ ජලාබුජ නිරේව දින එකට ඕපපාතික දැන් කියනවනේ දැන් අපේ ශරීරයත් එක්ක තව ශරීර දෙකක් තියෙනවා දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන දැන් මේකට අපි ෆිසිකල් බොඩින් කියන්නේ. තව එකක් තියෙනවා මනෝකය. මනෝකය කියන්නේ මනෝකය තියෙනවා මේ යම්කිසි වෙන කෙනෙකුට බලන්න පුළුවන් විදියක්. මනෝකය. තවත් කයක් තියෙනවා. නෑ. ඒකට කියන්නේ සංඥාමය කය, අරූපී සංඥාමය කය. ෆෝම්ලස් රිකග්නයිස්ඩ් බොඩි එතකොට මේ දැන් මේ ඔක්කොම එකට තියෙන්නේ අපේ දැන් මේ වගේ දැන් අපි කියමු කිරි දැන් අපි සාමාන්‍ය බොන කිරි තියෙන්නේ දැන් කිරි තියෙන වෙලාවට ඒකේ කර්ඩ් තියනවද නෑ ඒ කිරිම උණු කරලා අපි මේ මුදවලා ගත්තොත් කර්ඩ් තමයි තියෙන්නේ අර කිරි නෑ. නමුත් එකම කිරි නේද? ඒ වගේ දැන් අපිට මේ තියෙන්නේ ෆිසිකල් බොඩි එක. නමුත් මේක නැති වෙන එකට අර අරක තමයි ඉස්සරහට එන්නේ. එතකොට ඕපාතික උපදින්න අන්නේ ඒ ශරීරය සකස් වෙනවා. සකස් වෙන්නේ කර්මයට අනුව. එතකොට ඕපාතිකව උපදිනවා. උපදුනාට පස්සේ නිරේ උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපමා උපමාවක්වත් කියන්න අමාරුයි කියනවා. නිරේ තියෙන දුක ගැන. ඉතින් අහනවා මේ භික්ෂුවක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනේ උපමාවක් පදාරන්න කියනවා. ආ කියලා උපමාවක් කියන ඔන්න හොරෙක්ව අල්ලගෙන එනවා. ආවට පස්සේ රජ්ජුරුව නියම කරනවා මේ ආයුර්වේදයෙන් සිය පාරක් යනපන් කියලා. උදේ වරුවේ සිය පාරක් යනපන් කියනවා. දැන් වල රජුරු අහනවා දවල් වෙලා රෝරාට දැන් කොහොමද? එතකොට මේ ආමේකෙන් කියනවා දේවයන් වහන්සේ හොරා තාම ජීවත් වෙනවා. ආයෙත් එන 100ක් යනපන් කියනවා. එතකොට දැන් කීයක් යන්නද? 200යි. ඊට පස්සේ රැයට රජුරණ මතක් කළා නෝ අර කුරාට කොහොමද? ඉන්නොත් තාම පන් පෙට්ටින් කියලා. ස්වාමිනී තාම මේ කූට පණ තියනවා කියලා. තව 100ක් යනපන් කියලා. ඒක කීයද? 300. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර පුද්ගලයාට මේ පාරවල් කඩු පාරවල් 300ක් කනකට අමාරු නැද්ද කියලා අහනවා. අනේ ස්වාමී එකක් ඇත්ත කියනවා. එකක් හොඳටම ඇති කියනවා. බුදුරජාණන් වහන්සේ පොඩි ගල් කැටයක් ගත්තා. අරගෙන එහෙම තිබ්බා. කියලා අහනවා මහණෙනි ලොකු මොකද්ද? මේ ගල් කැටේද මේ හිමාල පර්වතේද? ස්වාමීන් හිමාල පර්වතය ලොකු කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ආයුධේ පාර 300ක් පාර කණ එක මේ ගල් කැටිය වගේ එකක් කියනවා. නිරේ විඳින්න තියෙන දුක මේ හිමාලය වගේ එකක් කියලා. බලන්න. කොයිතරම් අවබෝධයකින්ද මෙම කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නිරේට ඉපදුනාට පස්සේ ඉස්සල්ලාම අර නඩු අහනවනේ. ඔබ දන්නවනේ ඒකනේ. නඩු අහනවා කියලා කියන්නේ එයාගෙන් අහන්නේ නැහැ. එයාට මතක් කරලා දෙනවා. දැන් අපි අපි කොච්චර හැංගිලා කළත් අපිට එක්කෙනෙකුට හංගන්න බෑ. කාටද? හිතට හංගන්න බෑ. මේ හිත ලෝකේ අන්තයට කියවන්න පුළුවන්. ඒ කිය හිත කියෝනෙක් කෙන වද්දාලා ටච් කරනවා මේ කියන එක. එතකොට දැන් අර විස්තර ඔක්කොම අහලා මතක් කළා නිස්සබ්ද වෙනවා. එච්ච ගමන් අර නිරේ ඉන්න නිරි සත්තු ඇවිල්ලා මෙයාට ඉස්සල්ලාම කරනවා කියන්නේ පංචවිධ වදේ. පංචවිධ වදේ කියන්නේ ඉස්සල්ලා කරන්නේ අර ගිනිගත්තු යකඩ උල් දෙකක් අත් දෙකට අනිනවා. ඊට පස්සේ ගිනිගත්තු යකඩ උල් දෙකක් කකුල් දෙකට අනිනවා. ඊට පස්සේ ගිනිගත්තු උලක් පපුවට අනිනවා. දැන් අන්න තියෙනවා නරල දැගල ඉන්නවා කියන්නේ එතකොට මේ මෙයා මැරෙන්නේ ඒ එයා ඒ විදිහට විඳවලා ඉවර වෙනකන් දැන් අපි හිතමු අපිට තේරුම් ගන්න අපි සුළු එකක් හිතමු කින්වත් නේ ඔබ දන්නවද සමහර රෝග සමහර ලිඩ්ඩු අවුරුදු 10 15 20 දුක් විඳිනවා අපිට යා දුක් විඳිනවා දකින්නකට හිතෙනවා මෙයා මෙයා මේ විඳිනව විඳවනවානේ මැරෙන්නේ නේ මැරෙන්නේ විඳවනවා ඒකට අපිට පේනවා මේ manuss ලෝකයේ මේ වගේ විඳවන අය දැක්කහම නිවේ කියන මේ කතාව ඇත්ත කියලා දැන් ඊළඟට ඒ කර්ම විපාක ඉවරෙච්ච ගමන් මැරෙනවා මැරිච්ච ගමන් ඇදලා ගන්න. ගන්නකට ආයෙ පණේනවා. හරි පුදුමයි මේ වැඩේ. ඊට පස්සේ අර කෙටේරි කියන්නේ කෙටේරියෙන් ඇඟ ඔක්කොම හූරනවා. එතකොට මැරෙන්නේ ඒ විපාක ඉඳලා ඉවරනකම්. ඊට පස්සේ ඔළුවෙන් හිටවනවා. ඔළුවෙන් හිටුවලා ආයෙත් තూర్නවා. ඊට පස්සේ බිම දිග දිගා හාසි කරලා යකඩ කරත් රත් වෙච්ච යකඩ කරත්තය එයාගේ ඇඟ උඩින් එහාට මෙහාට යනවා. ඒකෙන් දුක් විඳ විඳ ඉන්නවා. මේම වෙලා ඊට පස්සේ මෙයාව මේ ගිනි අඟුරු පර්වතයකට ඇවිද්දෝනවා පස්ස වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතවල මේ කර්ම විපාක අපිට තේරෙන්නේ නැහැ. දැන් ওই ඉරාන ඉරාක යුද්ධෙහිම ඒ පණ පිටින් අල්ලගෙන මිනිස්සුන්ට කොච්චර වද දෙන වැද්ද. මම දැක්ක අර පොඩි ෆිල්ම් එකක් බංග්ලාදේශ වල මම හිතන්නේ අර බෞද්ධ අයව ඒගොල්ලෝ අර සාන්ති වාහිනී කියලා තිබුණානේ අර නිකන් ජීවිපී වගේ මොහොන් ටිකක් තිබ්බනේ. මුස්ලිම් අය එකතු වෙලා ඒගොල්ලන් අල්ලගෙන මම දැක්කම චූටි පිහි වෙච්ච චරිතයක්. පොඩි පිහි. කොණ්ඩෙන් අල්ලගෙන මේ අපි මේ පළතුරු කපනවා වගේ බෙල්ල කපනවා. හරිම පුදුමයි ඒක බලන් හිටියම. බලන් ඉඳම අමාරුයි. මේ අර මුස්ලිම් අය ඒගොල්ලන්ගේ මොනවද පොත කියවන පොතක් කෑගගා එතකොට කපන මේ මනුස්ස ලෝකේ ඉතින් මේ දුක් විඳලා ඊට පස්සේ මේකේ තියෙනවා ලෝකුඹුනිරේ කියලා. ලෝකුඹුනිරේ කියන්නේ තනිකරම ලෝධියේ තියෙන්නේ මේකේ තියෙන වචනයක් සෝ තත්ත පේනු දේහකම් පච්චති. ඒ මෙයාම ඇදගෙන ගිහිල්ලා අර ලෝධිය මුට්ටියට දැම්මහම ඇඟ පෙන ගොඩක් වෙනවා. ඊට පස්සේ පෙන ගොඩ තමයි මේ සත්‍යය. ඊට පස්සේ පෙන ගොඩ උඩ යනවා යට යනවා. ඉඳලා ඊට පස්සේ මැරෙනවා. වන්න පෙන ගොඩ ඔන්න උඩට ඇවිල්ලා තියෙනවා. ආය ඇදගෙන අනිත් පැත්තට දාපු ගමන් ආය පණිනවා. ඊට පස්සේ මහා නිරේ වැටෙනවා. මහා නිරේ කියලා කියන්නේ මේ සම්පූර්ණම යකඩ වහලෙත් යකඩ පොළොවත් යකඩ බිත්තිත් යකඩ ඇතුළේ ගින්දර ඇවිලෙනවා. ඉතින් මේකේ තියෙනවා මේ අවුරුදු 1000 ගානක් ගියාම දැන් මේගොල්ලෝ හැමතිස්සෙම මේකේ දුක් විඳින බලන්නේ පැනලා යන තැනක්. දුක් විඳින හොයන්නේ පැනලා යන තැනක්. හොයනකොට අවුරුදු 1000 ගානක් ගියාම පේන ඈත ගේට්ටුවක් ඇරෙනවා. මේගොල්ලෝ ඒක රංචුවට දුවනවා එළියට පනින්නේ. ළඟට යනකොට ගේට්ටුව ඇහෙනවා. වැහිලා දැන් මේගොල්ලෝ ඉන්නකොට අනිත් පැත්ත කෙරවල ගේට්ටුව ඇරෙනවා. එතෙන්ට දුවනවා. ගිහම එතන වැහෙනවා. එහෙම තමයි මේගොල්ලෝ දුක් විඳ විඳ ඉන්නේ. එතනින් ඊට පස්සේ චුත වෙලා එනවා. ඔන්න තිරිසං අපායට. කින මහණෙනි තිරිසන් සත්තු ඉන්නවා. වේලිච්ච තනකොළ අමු තනකොළ මේ දත් වලින් හපහප කන කවුද මේකේ තියෙනවා අස්වැයෝ හරක් බූරු එළුවෝ ආදී තව සත්තු ඒ ඔක්කොම අර නිරේ වගේ මනුස්ස ලෝකේ වැරදි විදිහට සැප විඳින්න ගිහිල්ලා විච්ච දෙයක් කියන්නේ. මනුස්ස ලෝකෙදී වැරදි විදිහට සැප විඳින්න ගිහිල්ලා වෙච්ච දෙයක්. ඊළඟට තව තව ඉන්න තිරිසන් ලෝකේ සත්තු අසූචි කන. අසූචි කන සත්තු ඉන්නවා. අසූචි ඉව කර කර ඉන්නේ. අසූචි කොයි හරි මේ තියෙනවා බලන්න. කවුද? බල්ලෝ ඌරෝ වගේ සත්තු. ඒත් මේ මනුස්ස ලෝකේ ඉඳලා වැරදි විදිහට සැප විඳින්න සැප හොයපු අය කියනවා. ඊළඟට තව කොටසක් ඉන්නවා මේ කරුවලේම ඉපදිලා කරුවලේ මැරෙනවා. තිරිසන් මේ තිරිසන් ලෝකේ පොළොවාසී ඉන්න සත්තු. මේක තියෙනවා පණුව ගැඩවිල්ලු. ඊළඟට තව කොටසක් ඉන්නවා වතුරේ ඉපදිලා වතුරෙම මැරෙනවා. මාළු, කිඹුලු වගේ සත්තු. තව කොටසක් ඉන්නවා ඒ සතා උපදින්නේ අසූචි වල. එක්ක මේ කෑම කුණු වුණාම කුණු කෑමේ උපදිනවා පන්මෝ වෙලා ඊළඟට කුණු වලවල් වල උපදිනවා කුණු ගොඩ වල උපදිනවා කුණු කාණ වල උපදිනවා ඉතින්දල එහෙම වැඩිලා යනවා ඒ ඔක්කොම මනුස්ස ලෝකේ වැරදි විදිහට සැප හොයපය කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමා දෙනවා මහණෙනි මේ නගුලක් විය දණ්ඩක් අර වීදණ්ඩ කියලා කියන්නේ සිදුරක් තියෙන නගුලි කෑල්ලක්. මේ ඒක දැම්මට පස්සේ මහා මූදට මූදි පාවෙවි කියනකොට අවුරුදු 100ක් 100කට එක වතාවක් කැස්බෑමේ කුඩට එනවා. හැබැයි යාට එක ඇහි පේන්නේ. එක ඇහක් පේන්නේ කැස්බෑ කුඩට එනවා. ඒතර එයාගේ ඔළුව වැටෙනවා අර සිදුරට. වටලා අහස පේනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේක වෙන්න පුළුවන් කියලා. බොහෝම කාලයක් ගියොත් වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ කියන නෑ නෑ ඉක්මනට උනත් වෙන්න පුළුවන් කියලා. ඒක. නමුත් එක වතාවක් මනුස්ස ලෝකෙ හිටපු එක්කෙනෙක් නිරේ වැටුනොත් තිරිසන් අපාය වැටුනොත් එයාට ගොඩින්ද බෑ කියනවා. අරක ලීසි කියනවා මේක එන්න බෑ කියනවා යාට. මොකද හේතුව ඒ උපදින කිසි ලෝකයක ධම්මචර්යා ධර්මයේ හැසිරීම, සමචර්යා සීලී හැසිරීම, කුසල කිරියා, කුසල් කිරීම, පුණ්‍ය කිරියා, පින් කිරීම නැහැ. එන්න බෑ කියනවා. ඒකේ තියෙන්නේ මොකද්ද? අඤ්ඤමඤ්ඤ කාදිකා. ඒ කියන්නේ එකිනෙකා කා ගන්නවා. දුබ්බල කාදිකා දුර්වලෙච්ච කෙනාව අනිත් කෙනා කනවා. ඔහොම දුක් විඳලා ඉඳලා සම කලාතුරකින් එනවා කියන මනුස්ස ලෝකෙට. ආවට පස්සේ බොහෝ විට දුක්පත් පවුලක උපදිනවා කියනවා. දුක්පත් පවුලක උපදිනවා. ජීවත් වෙන්න අමාරුයි. ඒ ආයෙත් පටන් ගන්නවා අර වැඩේ. කයින් ලස්සනට මිනිස්සු ඉන්නව දැක්කම ඊර්ෂ්‍යා කරනවා. හොඳට ජීවත් වෙන දැක්කම ඊර්ෂ්‍යා කරනවා. අනුන්ට උගුල්ලට උනෝ. ඊළඟට පවුල් කේලම් කියලා කඩා කප්පල් කරනවා. අවුල් හදනවා. ආයිමත් එයා ඒ වැඩේමයි කරන්නේ. කරලා මොකද කරන්නේ? මරණින් මත්තේ ආයිමත් අපාය උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මේක හරියට මුළු පවුලම ඔට්ටුවට තියපු සූදුවක් වගේ කියලා. මිනිස්සෙකුට මේ පව් රැස් වෙන එක ඒ කියන්නේ දැන් සූදු සූදුවක් කරන්න ගිහිල්ලා එයා කියනවා හරි මේකෙදි මම ඔට්ටු තියනවා කියන මගේ වයිෆ් ළමයි ගේ කාර් එක ඔක්කොම ඔට්ටු තියනවා කියන ඔට්ටුවට. තියලා සූදුට පරදිනවා. පරදුනහම එකපාර ඔක්කොම අහිමි වෙනවනේ. බුදුරජාණන් වහන්සේ කියන ඔක්කොම එකපාර අහිමි වෙන සූදුවක් වගේ කියනවා. ඔක්කොම අයින් වෙනවා කියනවා. ඊට පෙර ලොකුම අයිමීමක් කියන මේ මේ දුෂ්ට අසත්පුරුෂයාට වෙන්නේ නිරේ උපදින එක. අයම්පි භික්කවේ කේවල පරිපූර්ණා බාල භූමි. මේ නිරේ කියලා කියන්නේ අසත්පුරුෂ මුළු මොනින්ම අසත්පුරුෂින්ගේ භූමිය කියනවා. එතකොට පින්වත්නි අපි මේ අසත්පුරුෂ කම් වලට එතකොට අපි බය වෙන්න ඕනේ නේද? බය වෙන්න ඕනේ. බය වෙලා අපි මේකෙන් බේරෙන්න ඕනේ. මේකේ තියෙනවා තීනමානි භික්කවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ෂණානි. එතකොට සත්පුරුෂයාට සත්පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. අර අසත්පුරුෂයාගේ කිය අනිත් පැත්ත. මොකද ඒ? ඔව් හිතෙන් හිතුවොත් හිතන්නේ හොඳ දෙයක්. වචනින් කතා කළොත් හොඳ දෙයක් කතා කරන්නේ. කටින් කයින් ක්‍රියා කළොත් හොඳ දෙයක් ක්‍රියා කරන්නේ. ඉතින් මේකේ තියෙනවා සත්පුරුෂයා පඬිතයා හිතින් හොඳ දේවල් හිතන්නේ නැත්තම් වචනෙන් හොඳ දේවල් කතා කරන්නේ නැත්තම් කයින් හොඳ දේවල් කරන්නේ නැත්තම් අනිත් එකේන හොයන්නේ කොහොමද? මෙයා පඬිතයා, මෙයා සත්පුරුෂයා කියලා. හොයන්නේ එකෙන් කියනවා ක්‍රියාවෙන්. එතකොට එයා එයා සතුටු වෙනවා කියනවා හිතෙන් සන්තෝෂයක් විඳිනවා අවස්ථා තුනකදී. ඒ තමයි මේ හොඳ අගය කරනකොට කවුරු හරි කෙනෙක් එයා දකිනයි හොඳ තමා තුල තියෙනවා. දැකලා හිතනවා ආ මා තුලත් මේ හොඳ තියෙනවා නේද කියලා එයා සතුටක් විඳිනවා. එතකොට ඔය දඬුවම් කරද්දී අපරාධකාරයන්ට මෙයාට බයක් ඇති වෙන්නේ මටත් මේ දඩුවම් ලැබෙයිද කියලා බයක් ඇති වෙන්නේ මෙයා සතුටක් වෙනවා. ඊළඟට මෙයා තනි වෙච්ච වෙලාවට අර කන්දේ හිවණෙල්ල පොළොවට වැටලා තියෙන වගේ මෙයාට මතක් වෙන්නේ මෙයා කරපු යහපත් දේවල් හොඳ දේවල් මතක් වෙනවා සත්පුරුෂයා. මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ උපදිනවා. දෙවියන් අතර උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන් අතර තියෙන සැප උපමාවකින්වත් කියන්න බෑ කියන්නේ. එච්චරටම දිවි ලෝකවල සැප තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නමක් කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරන සීක්වා හොඳයි කියලා කියන මේ ශක්ති රජුරුව ගැන කවුරු ගැනද කියන්නේ ශක්ති රජුරවන්ට තියෙනවා සතුරු වෙන්න පුළුවන් කරුණෝ එයාට තියෙනවා මණික් හතක් හම්බ වෙනවා. මණික් කියන්නේ හතක්. ඊළඟට ඉරිදි හතක් තියෙනවා. ඉරිදි හතරක් තියෙනවා. ඉරිදි කියද්ද ඉරිදි හතරයි මණික් හතයි තියෙනවා. මේකේ මෑ සපයක් දෙනවා කියනවා. ඒ මණික් තමයි දැන් ඔබ දන්නවා නිකන් කෙනෙකුට සක්විති වෙන්න බෑනේ. සක්විති රජ කෙනෙක් වෙන්න නම් එයාට උපතින්ම ලැබෙන්න ඕනේ. උපතින්ම දැන් බුදුරජාණන් වහන්සේ ඉපදුනානේ. උපතින්ම උන්වහන්සේව හොයාගත්තා මෙයා බුදු වෙනවා කියලා. හොයාගත්ත කොහොමද? කේන්ද්‍ර බලලද වෙන ක්‍රමයකින්ද? ඔව් ඒ කාලේ කේන්ද්‍ර බැලුවේ නෑ. ඒ කාලේ බැලුවේ අංග ලක්ෂණ. උතර කීයක් තිබුණාද උන්වහන්සේට? 32ක්. ඒතර සක්විති රජුරවන්ට 32ක් තියෙනවා. එතකොට එයා සම්බන්ධයෙන් මේ ෆෝකාස්ට් එකක් කරනවා කවුරු හරි මෙයා මේ 32ක් තියෙනවා. මෙයා අනාගතේ සක්විති රජ කෙනෙක් වෙනවා. දැන් මෙයා රජ වෙනවා. එයා කල්පනා කරනවා මෙයා දැන් මේ සීලවන්තයි. මෙයා කල්පනා කරන ඔන්න පොයේ දවසක ඔන්න උපෝසතේ වතුර නාලා ඔන්න උපෝසත සිල් සමාදන් වෙලා මෙයා හිතනවා මං අහලා තියෙනවා දැන් මට සක්විති ලක්ෂණ ඔක්කොම තියෙනවා මං අහලා තියෙනවා මේ මණික් පහළ වෙනවා ඉතින් මෙයා මාලිගාවේ ඉස්සරහට ගිහිල්ලා අර සඳළු තලයට ගිහිල්ලා මෙයා හිතනවා එතකොට මේ මම දැන් වතුර නාල සිල් සමාදන් වෙලා මම මේ ඉන්නේ දැන් මේ මැණික් පහල වෙනවා කියන මට කාරණා පහල වෙන්නේ කියලා එයා කියනවා. එයාගේ කාලේ එන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඉස්සෙල්ලාම පහල වෙනවා සක්විති මැණික. චක්වත්ති මේ මැණිකක් පහල වෙනවා. සක්විති මණික චක්‍රරත්නය කියලා කියන්නේ ඒ මණික පින්වත්නි කැරකෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔබ දැන් දැකලා තියෙනවද ධම්ම චක්‍රය? ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය කියන්නේ චක්‍රය කියන්නේ රවුමනේ. රෝදේ. රෝද වර්තමානයේ ලංකාවේ නම් තියෙන රෝදේ නෙමෙයිනේ. මොකක්ද තියෙන්නේ? රෝදෙට උඩින් කැරකෙන සුක්කානම. ඒකට හේතුව මොකද? මේ වැරදි එක ආවේ කොහොමද? ඒක බාසුන් නෑ ඒක ධර්ම චක්‍රය. බාසුන් නෑට කියනවා බාසුන් නෑ ධර්ම චක්‍රයක් හදන්න ඕනේ. ලංකාවේ බාසුන් නෑලා ට්‍රේන් කරනවද වැඩවලට නෑනේ. ඉස්සලා අත්වල දින ඊට පස්සේ බාසුන් නෑ. එතකොට බාසුන් නෑට දෙනවා ධර්ම චක්‍රෙන්ද බාසුන් නෑ හිතෙනවා ධර්ම චක්‍රය හදලා අර අඩු ටික දානවා වටේට. ඒක තමයි කාලයක් ගියාට පස්සේ ධර්ම චක්‍රය වුණේ අපේ රටේ. ධර්මචක්‍රයේ අඳුනේ වටේට. අර රෝදි තියෙනවා දරාදි තියෙනවා. රෝදියක්. ඒ කැරකිනවනේ චක්‍රය කියන්නේ කැරකිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියනවා ධර්ම චක්‍රය කියලා. මොකක්ද මේ ධර්ම චක්‍රය කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්ම චක්‍රය. චතුරාර්ය සත්‍යෙට කියන නමක්. ධර්ම චක්‍රය. සක්විති රජුගේ චක්‍රයට කියනවා චක්‍ර රත්නය. කැරකෙන මණික. එතකොට රජුරු මොකද කරන්නේ? පැන් කෙන්ඩි අරගෙන මැණික කැරකෙන්න කියලා මේ පැන් වක් කරනවා. පක්කනකට මේක රෝල් වෙලා යනවා ඉස්සරහට. රජුරු මොකද කරන්නේ? ඉක්මනට සීලාව හරිගස්සනවා. උතුරු පැත්තට ගියොත් ඔන්න ඒ රජුරවන්ට ආරංචි වෙනවා. ඔන්න මැණිකක් රෝල් වෙනවා. මේ රජුරවන්ට පහළ වෙලා සීනාවක් තියෙනවා. ඒ රජුරුව හමුදාව සංවිධානය කරන්නේ නැහැ ඇටැක් එකට. ඒ රජුරු මොකද කරන්නේ? පිළිගන්න යනවා. යාව. පිළි අරගෙන කියනවා පින්වත් රජතුමනි එන්න. ඔබ වහන්සේට තමයි මේ රාජ්‍යයක් තියෙනවා. අර පින් බලේ. ඊට පස්සේ රජුරු කියනවා හොඳයි. ඕගොල්ලෝ ඉදිරියටම සතුටින් ඉන්න. හැබැයි මේ සතුන් මරන්න එපා. හොරකම් කරන්න එපා. වැරදි කාම සේවනයේ දෙන්න එපා. බොරු කියන්න එපා. බොන්න එපා කියනවා. කියලා පංචශීලයේ පිළිටෝලා මේ විදිහට හැම දිශාවකම යනවා. එතකොට මේ ඒක තමයි පළවෙනි මැනික සත්‍ත්‍ති මැනික දෙවෙනි එක තමයි එයා ලෝකෙම නායකයා වෙන්නේ එකෙන් දෙවෙනි එක තමයි අහසින් යන්න පුළුවන් ඇතෙක් පහළ වෙනවා සුදු ඇතෙක් එතකොට ඒක මොන මැනිකද ඔව් හස්ති රතන වේගෙන් යන්න පුළුවන් අශ්වයෙක් ලැබෙනවා රජුන්ට. එතකොට මේ මොන මොනේක මැනිකද? අශ්වරතන. ඊළඟට රාත්‍රී කාලයේට ආලෝකෙ විහිදුවන ලুকু මැණිකක් පහළ වෙනවා. ඒකට කියනවා මණි රතන. ඊළඟට ලස්සන ගුණවන්ත නෝනා කෙනෙක් ලැබෙනවා. එයාට කියනවා ස්ත්‍රී රතන. ඊළඟට එයාට ලැබෙනවා ඒ කටයුතු හොයා බලන්න මේ ගෘහපතියෙක් කියලා කියන්නේ මේ කටයුතු ඔක්කොම හොයලා බලන්න ඔව් කෙනෙක් ලැබෙනවා ඊළඟට එයාට ලැබෙනවා මේ හොඳ බලවන්ත පුතාලා එයාගේ කටාජි වැඩ ඉස්සරහට කරගෙන යන්න ඊළඟට එයාට තියෙනවා 이르දි හතරක් ඒක එකක් තමයි යා ලෝකේ ලස්සනම මිනිසෙකින් එක්කෙනෙක්. සක්විති රජුරෝ. ඊළඟ එක යා අකාලි මෙරින්නේ දීර්ඝාස තියෙනවා. දෙවෙනි එක තුන්වෙනි එක යා ලෙඩ වෙන්නේ නිරෝගී කෙනෙක්. හතරවෙනි එක මිනිසුන්ට යාව කොච්චර දැක්කත් මදි. එතකොට මේ සැපෙන් යුක්ත එක්කිනා ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහන ගොඩාක් මේ සැපසේ වාසය කරන කෙනෙක් නේද කියලා. එහෙමයි කියනවා. අර වගේම ගල් කැටයක් ගන්නවා අරන් තියෙනවා. කියලා අහනවා මේ හිමාල පර්වතයේද ලොකු මේ ගල් කැටයද කියලා අහනවා. කියනවා ස්වාමීන් මේ ගල් කැටේ බොහොම පුංචි. හිමාල පර්වතය තමයි ලොකු. මහණෙනි දිව්‍ය ලෝකේ සැප හිමාල පර්වතය වගේ කියනවා. මේ මේ සක්විති රජුලන්ගේ සැප මේ ගල් කැටි වගේ කියනවා. කියලා කියනවා. එතකොට මේ මේ සත්පුරුෂයා මනුස්ස ලෝකෙට ආවහම හොඳ පවුල් උපදිනවා කියනවා. සත්පුරුෂයා කන්න බොන්න තියෙන තැන්වල උපදිනවා කියනවා. රූපේ ලස්සන වෙනවා කියනවා. ඊට පස්සේ සත්පුරුෂ ගුණධර්මයේ පුරුද්ද නිසා එයා කයනුත් යහපත් දේවල් කරනවා. වචනේනුත් යහපත් දේවල් කරනවා මනසිනුත් යහපත් දේවල් කරනවා එතකොට ඒ යහපත් දේවල් කිරීම තුළ එයා සැප ලබනවා ඒක හරියට අනිත් පැත්තෙන් සූදුවට ගිහලා ඔට්ටුවට ඒ පැත්ත පෙරදුනාට පස්සේ ඔක්කොම එයාට හම්බෙන්නේ මේ දිනපු පැත්තට ඒ වගේ එකක් කියනවා දිනපු පැත්තට ඔක්කොම හම්බ වෙනවා වගේ මෙයාට කියන ඔක්කොම ලැබෙන්නේ එතකොට මේ දේශනාවේ නම මොකද්ද? බාල පඬිත සූත්‍රය. එතකොට මේකෙන් අපිට පේනවා මේ මේ මිනිස්සු මිනිස්යාගේ ජීවිතයේ සුගතිය දුගතිය කියන දෙකම තීරණය කරන දේ මොකද්ද? ක්‍රියාව. මොකද්ද මේ දෙකම තීරණය කරන්නේ? ක්‍රියාවෙන්. එතකොට දැන් අපේ ජීවිතේ අපි බැලුවොත් කල්පනා කරලා අපේ ජීවිතේ දැන් අපි එක එක්කෙනාගේ ජීවිත ගත්තොත් අපිට තියෙනනේ වැරදිච්ච කයින් දැන් බොහෝ විට අපිට වරදින්නේ මම තේරුම් ගත්ත හැටියට අපිව දැනුවත් කරන්න කෙනෙක් නැති වෙන්නේ බොහෝ විට ඒ කියන්නේ අපි දන්නේ නැතිකමින් ඒ කියන්නේ අපිට නැතිවීමෙන් කල්යාණ මිත්‍රෙක් වරදින්න තියෙන ප්‍රධානම තැන ඊළඟට හේතුව තමයි වරදින්න හේතුව දැන් අපි කියමු අපි කවුරු හරි අගය කරනවා කියලා ඒගොල්ලෝ නොමග යනවා කියන්නේ ඒක අපි වැරදි කරන්නේ කොහොමද ආරයත් කරනවා නේ මාත් කරා මොකද එහෙම තමයි අපි හිත හදාගන්නේ වැරදි කරන්නේ ආරයත් කරනවානේ ඉතින් මම මමත් මොකද කරාම ඉතින් අරෙන්දුරු කියනවා. ඉතින් මං විතරක් මොකද නොකියන්නේ. මේ විදිහට අපි හැමතිස්සෙම අනුන්ගේ දියාව බල බල අපි දෙන ආර්යයක් කරපු නිසා ඉතින් අපි කරන්නම් කියලා. මොකද එහෙම වෙන්නේ හේතුව? අපි තෝරගෙන නෑ කල්යාණ මිත්‍රෙක්. කල්යාණ මිත්‍රේ තෝරගන්න තමයි අපි තිරුවන් සරණ යන්නේ. තිරුවන් සරණ ගියාම අපේ අග්‍ර කල්යාණ මිත්‍රයා කවුද? බුදුරජාණන් වහන්සේ. අපි ඊට පස්සේ බලන්නේ අපේ ජීවිතය සම්බන්ධයෙන් අපි බලන්නේ බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කළා තියෙන ජීවිතේ මොන විදිහට බලන්නද කියලා අපි ඒ විදිහට තමයි කල්පනා කර කර බලන්නේ. ඊළඟට මොකද්ද? ධර්මය. ඊළඟට ශ්‍රාවක සංඝයා. එතකොට අපි අග්‍ර කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ ඊළඟට කල්යාණ මිත්‍රයා ශ්‍රී සද්ධර්මය ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේලා ශ්‍රාවක සංඝ රත්නය